දැන් අපි ධර්ම දේශනා නිමාව මේ විදිහට සටහන් කරාට වැඩසටහන නිම කරන්න ඉස්සෙල්ලා ලිඛිත ප්‍රශ්න වලින් අපි ප්‍රශ්න සාකච්ඡා ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. ඒ අතර වාර වෙන කාට හරි සභාවට කිවිච කරිතයක් කරන එකක් සිදුපත් කරන්න කියලා කාරණා ආදර වෙනවා. සරයි සම්මාස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදී සිටි එක් අවස්ථාවක මගේ ශරීරයේ වටා වෙද්දක් පුතා දෙන්නේ කෙලක් පුත අලිමා වැනි දරබවක් දැනුනි. මේ ටික වේලාවක් තිබුණ නිසා මට මොකද වෙන්නේ කියා ඇස්තර වැළුවෙමි. ඉන්පසු නැවතද මම ඇස් පියාගෙන භාවනා කරන විට කිසිම දැනුනි. ටික වේලාවක් ඇවිත් මෙය මගේ මේ පිළිබඳව පාදා ගැනීම ඔබ වහන්සේගෙන් කාරුණික විලාසයි. මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම දේශනාවේ ස්වරූපේ නම් මේකේ වෙච්ච දෙයක් නම් ඉබේ වෙච්ච දෙයක් නම් මේකේ කෙලෙස් නැහැ ඒ නිසා මේක හොයන්න නිමිති ගන්න විඳින්න යන්නේ නැතුව කරපු දෙයකින් විතරයි අකුසල සිද්ධ වෙන නිසා වෙච්ච තමන් වෙත වෙච්ච මොනම දෙයක්වත් තෝරන්න බේරන්න යන්නේ. ඒ තෝරන්න බේරන්න යෑමෙන් හිත අර tempat වෙලා තිබුණ හිත තීරණ වලටපත් වෙලා ආවත ආතතිගත වෙලා සැකසහිත වෙලා කිලෝරක් නැති ප්‍රශ්න ඇති කරනවා. ඇයි උදේට ඉර පෙර දිගින් නිපාය. ඉතින් දීපට උත්තර කීර පායන එක බාරගෙන යන්නේ කියලා තියෙනවා. ඔබ බටේනේ බහින්නේ ඇයි කියලා කවුරු හරි අපව මොනෝ කියන්නේ. මම මේ කරවනේනකොට මට තද ගතියක් දැනෙනවා. ඉතින් බටේ ධාතුව තියෙනවා නම් තද ගතිය දැනෙන එක ඇති. ඇයි කියලා අහන එකේ කොහෙන්ද අපි කෙලවරක් කරන්නේ? අපි ඇහුවොත් ඇයි වතුරේ තෙත ගතිය තියෙන්නේ? මොකක්ද එන්නේ තියෙන උත්තරේ? ඒක වතුරේ ස්වභාවය. ඉතින් මේ භාව ලක්ෂණයට ස්වභාව ලක්ෂණයට ගතිය වලට ප්‍රශ්න හදන්නේ. ඒක නෙවෙයි ඥානෙ කියන්නේ. ඥානෙ කියලා කියත් තමන් කරුවන යමහරි තමන් චේතනා කරන එතන අකුසල් කියන ඒක නැති කරන්න උත්සාහ කරනවා. මේ වගේ භාවනාදී විවිධාකාර දේවල් එන එක දරනවාද කියන්නේ අනිත්‍ය පිළිගන්න කැමති. වෙනස් වෙන බව පිළිගන්න කැමති. ඇතිව නැති වෙනව පිළිගන්න කැමති. ප්‍රශ්න අහනවා කියන්නේ පිළිගන්න කැමති නෑ. මේ ස්වභාවයෙන් පෙන්වන අනිත්‍ය පිළිගන්න කැමති නැත්නම් මේ සදාකාරික ප්‍රශ්න. ඇස් දෙක වහගමම ප්‍රශ්නය. දැන් මේක ලියලා දිනවා ඇස් දෙක වහගමම දෙද්දක් දාලා තියෙන ඇස් දෙක ඇරිය මොකක්ද උනේ කියලා කියන්නේ නැහැ. එහෙම කන්නේ නැහැ. ආයෙ ඇස් දෙක වහගමම ආයෙ තියෙනවා. ආයෙ ඇස් දෙක ගන්න බැලුවොත් ආයෙ නැහැ. ඉතින් දැනගන්න ඕනේ සිද්ධ වෙන දේවල් මෙව්වත් එක නඩු කියන්නේ කියොත් කෙලවරක් ප්‍රති ප්‍රශ්න මෙයාට තමයි සාමාන්‍යයෙන් අපි ඔය අනුන්ගේ සීනි කියනවායි කියලා කියන්නේ. ඇද්දගෙන නානවායි කියලා කියන්නේ. අනුන්ගේ පරිප්පු කරනවා කියන එක. මේක තමයි අපි පුරුද්ද. ජනස කියන ඔබ හිතාමතා කරන වග වෙන්න ඕනේ. ඒක සුද්ධ කරගන්න. සිද්ධ වෙන දේවල්ද මට තිබුණ ප්‍රශ්න තමයි මේ සිද්ධ වෙන දේ සහ කරන දේ වෙන් කර දැන ගැනීම පිළිබඳව මා දවස් ගාණක් හිත වැඩ කරන්න පටන් ගත්තා. මේක මට වෙච්ච දෙයක්ද? මේක මම කරපු එකක්ද කියලා. බණේ කියන දේ ඔබ වග වෙන්න ඕනමට අකුසල් සිද්ධ වෙන්නේ කරන දෙයට විතරයි. හිතාමතා කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයකට අකුසල් නැහැ. එහෙමනම් මේ අනුන්ගේ සීනි කිරන්නේ ඇයි? අදාළ නැති දෙයක්. ඒ නිසා මේ වගේ දේවල් ගොඩක් එන්න බලාපොරොත්තු වෙන්න. එනවා හැම එකකින්ම පේන්නේවා ඇතිව නැති වෙන කතියක් තියෙන නිසා මේවා විශ්වාස කරන්න බෑ. මේක තමයි අනිත්‍ය කියන්නේ. මේක තමයි දුක කියන්නේ. මේක තමයි අනාත්මය කියන්නේ. මේක ඇයි කියලා අහන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක නැවත නැවත සාක්ෂාත් වෙන්න දෙන එකයි. නැත්තම් මේ වගේ එන දෙයට රොස්පරොස් දාන්න නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව මේක වැඩි වීම සඳහා යමක් කළ හැක්කක් තියෙනවා නම් කරන්න කියන එක නම් ආරක්ෂා සහිතව කියතයි. පරයන්කේදී ආනාපාන සති භාවනාව හැර පරයන්කේ වෙනත් භාවනා ක්‍රම කිදේද? සක්මනේ කායයේ භාවනා ක්‍රම මොනවාද? මේ පිළිබඳව පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. චීන කඩේකට ගිහිල්ලා අහන්න පුළුවන් මේක ජපන් කෑම තියනවාද? සයිවර් තියනවාද? තියෙන ටික තියෙනවා. හැබැයි චීන කඩේකට කියනනම් චීන කෑම තමයි ඉතින් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ වගේ භාවනාවට වඩා මූලික කමටහනක් අහලා මේ අඹ ගස ඇර වෙනත් අඹ ගස් තිබේද කියලා අහන්න පුළුවන්. තියෙනවා. මලට මේ ගස මොකක්ද? අඹ. මේ ඇර මේ රටේ තවත් අඹ ගස් තිබේද තිබේ. මේ අඹ ගස මේ ගස අතර තවත් ගස් තිබේද තිබේ. මේ අනිත් අඹ ගස අතර තවත් ගස් අතර තිබේ තිබේ මේ ගස් කැරකිලා ඉන්නේ ආයෙත් යම ගන්නවා. ඒක තමයි මේ මේ පැතුරුගේ ප්‍රශ්න ඥානය බලන්න මේදු ආම්තු ආව ප්‍රශ්න. ඒ නිසා මේ ආනාපානේ කරන්න බැරි නම් ඒක කතා කරන්න. ඒ වෙනුවට මේ දේවල් කළ හැකි දේවල් කතා කරන්න පටන් අරගත්තොත් මේ ප්‍රශ්න වල කෙලවරක් නැහැ. ඒ නිසා පළවෙනි උපදේශ පන්තියේ ඉස්සල්ලාම කියනවා අපි කරන දෙන සතිපට්ඨාන භාවනාව මේ උපදේශ ටික හොඳට තේරුම් අරගෙන කරලා බැරි නම් අපහසුතාවක් තියෙන එක කතා කරමු. මේතන ඉඳගෙන අපිට බස් හෝල්ට් එකක් ගැන කතා කරන්න බැරිද? පුළුවන්. ප්‍රශ්නේ නෑ. අපි ආවේ එකට නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා එක දෙකට ඇවිත් ඉන්න. ඒක බැන්නා කියන්නේ ඒ නිසා භාවනා ක්‍රම රාශියක් තියෙනවා. අවබෝධයන් සාක විචිත්‍රයි. නමුත් අපි પરමාර්ථය මෙතෙන් දෙන එක ඒක නෙමෙයි. මේ ඉදිරිපත් කරගත්ත එක සාක්ෂාත් කරන එක නිසා මම මේ ප්‍රශ්න කරුගෙන් අහනවා. මේ පරියන්කයට ගිහිලා ආනාපානය කරනකොට මොකද්ද වැටෙන්නේ? එවනද මොකක්ද තියෙන දුෂ්කරකම කියලා කිව්වොත් නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඇර වෙන දේවල් කතා කරන්න හදනවා කියලා කියන්නේ මේ ඔක්කොම පිළිසගේ අවධානය ආයේ වල්මත් කරන්න හදනවා. ඒකට මම ඉතර උනන්දු කරවන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දැනට යහනපාණේ නම් බලන්න කැමති එක බලන්න අපහසුකම හෝ බලනකොට මොනවද පේන්නේ කියලා කිව්වොත් අපි ඒක සාකච්ඡාවට ලං කරනවා. අදසන. දැන් ආයෙත් ඊයේ ඔබ කරන සූත්‍රය එසකට යොමුකන් දුන්නක මෙසේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. භාවනාව පටන් ගැනීම මෝටර වේග පළවෙනි ගියරේ දැමීමක් නෙවෙයි. භාවනාව දෙවෙනි දෙවෙනි ගියර වලට මාරු කිරීම එසේ කළ යුතුදයි නිකම්පාවෙන් පැහැදිලි කර දෙන්න බැරි. මට වැටහෙන පරිදි භාවනාව පටන් ගැනීමේදී ඉතා හොඳින් දැනුණු ආනාපාන සතිය පළවෙනි ගියරේ වැන්න. ආනාපාන සතිය තරමක් සියුම් වීම දෙවන ගියරේ ගන්න. මේ තුන්වන හා හතරවෙනි ගියරේට සම්බන්ධ කරගන්නේ කෙසේදයි බලන්න. මේ රූපක මාර්ගයේ ඉදිරිපත් කරලා තියෙන්නේ එනිසා ඉදිරිපත් කරන හදනදී ප්‍රශ්නේ කියවෙනවා මේක මේ දෙවෙනි කොටසේ සර්වඥයන්සේ සඳහන් කරලා තියෙනවා තස්සේව නිමිත්තස පහනා ඒතන්ති පාපකා කුසල ධම්මා නවන්ති දැන් අපි ආනපන නිමිත්ත ගත්තනේ ඒ නිසා අපිට ගෙවල් දොරවල් අමතක කරතයි, ආරණ්‍ය අමතක කරතයි, කය අමතක කරතයි අපි හොඳටම දන්නවා දැන් ප්‍රතිපදාවේ ඉන්නේ. හොඳටම දන්නවා කෙලෙස් අර්ධනක ඉන්නේ. දැන් මේ ආනාපාන නිමිත්ත ගෙවෙනවන කෙලෙස් ගෙවෙනවා කියලා හිතන්න. ඒක මේ ගියර් මට්ටමකට දාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමයෙන් ඉර බැසගෙන යනවා වගේ ඉර බැහැගෙන යනකොට තරුණගේ ඉන්නා වගේ තරුණගේ ඉර නගිනකොට තරුණ ඇති වෙන්න වගේ මේ ගෙවන් කිරීම සඳහා කුමක් කළ යුතුද ඉදී කරන්නේ. නිමිත්ත අනිමිත්තක් බාටපත් වේගෙන යන එක ලෝක සාමචින්න කාය කියලා තුන ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසියුම් අවස්ථාව. නමුත් ඒවා තුනක් නෙවෙයි තියෙන්නේ. යමක් තිබිලා නැති වෙන තැනට යනකොට ගොඩාක් තියෙන්න පුළුවන්. මේ රූපක මාර්ගයෙන් ඉදපත් කරලා තියෙන නිසා මම මේ විදිහට උත්තර දෙන්නේ. ඒ නිසා මේක තවදුරටත් සූක්ෂම වෙන්නේ කෙලෙස් හදවීමක් ප්‍රතිපදා විදිහට යෑමක් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් තමයි ළඟ ක්‍රමසාවිදි ලක්ෂයක් මතුවලා ඒ නිසා ඒ දේ දවසකින් හම්බ වෙන එකක් නෑ. නමුත් ඒ දිහාට මනස්කාරය තියෙනවනම් එන්නේ ඒක දවසින් දවස දවසින් දවස ඒ කෙලෙස් අලුතකට යන්න පුළුවන්. ඒක කරන්න දෙයක් ඇත්තේ නෑ. අඩු වේගන යනකොට වැඩි වීම සඳහා කලබල කරන්න එපා. අඩු වේගන යනකොට අනවශ්‍ය සැක කරලා කෙලෙස් වැඩි කරන්න යන්න. මේ ගෙවීමෙන් තියෙන එකට එහෙම යන්න දෙන එක තමයි කරන්න තියෙන ලොකුම අනුසාරය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වැටෙන සිටිනේ හුස්ම ඉහළ පහළ යෑම මත සිහිය පවත්වාගෙන සිටිනේ. යන මාර්ගය තුල අවධානය පවත්වා සිටිනේ. මුලින්ම හුස්ම ඉතා වේගයෙන් ආස්වාස ප්‍රාස්වාස වන බව දැනෙන අතර ක්‍රමක්‍රමයෙන් එම වේගයේ සංසිදී හුස්ම ඉතා සියුම් තත්ත්වයකට පත්වන බව දැනේ. මේ අවස්ථාවේදී ඔබ වහන්සේ දේශනා කර ඇත්තේ කිසිවක් නොකර විමසීම දරා සිටීමයි. එම අවස්ථාවේදී අභ්‍යන්තර සිටියේ ඇති ක්ලේශයන් මතු විය හැකිද? එසේනම් එම ක්ලේශයන්ට මුහුණ දෙන්නේ කෙසේද? බෝවාසේව ධර්ම බුදවාසී කියන එම ධර්ම දානයේ ඉත අගයන අතර බෝවාසයට නිර්වාණ අවබෝධය විලාය කරනවා. මේකට සර්වඥාන්සේ උත්තරේ මේ ආනාපාන සංසිඳනකොට ඒ ඒ සමාධිය මත ඉතියොත් කෙලෙස් මතු නොවුනොත් භාවනා ප්‍රතිඵලයක් නැහැ. කෙලෙස් මතු වුණොත් තමයි කෙලෙස් කැපෙන්නේ. ඒ නිසා හොඳට අපි අරමුණක හිත තැම්පත් කරලා අරමුණ ගෙවන් වෙනකොට තමන්ගේ අනුසේ වශයෙන් තියෙන කෙලෙස් අනෙක් කෙලෙස් එක එක මතුවෙන්න පටන් ගන්නවා. මේ මතුවෙන හැම වෙලාවකම කෙලෙස් කිවියාවක් සිදුවෙනවා. ඒක හරියකට කුරුලාවක් කුරුලා කුරුලා කුරු එළියට යනවා කියලා කියන්නේ ඒක ඇතුළේ තියෙන කෙලෙසයක් අයින් වුණා. තුනක් අයින් වෙනවා. කුරුලා වහල ප්ලාස්ටර් කැලක් කැපුවට වැඩි හරියන්නේ ඒක එළියට යන්නේ. ඒ එළියට යන හැම වෙලාවකම ආශ්‍රක්ෂය කිරීමක් වෙනවා. ඒ නිසා එළියට යන හැම වෙලාවකම යෝගාවචර දන්නවා. මට තරහක් ඉස්සරහව මේ තරහ මං හැබැන ගන්න යන්නේ නැතුව කියන්නේ නැතුව දැන් කාගෙන ඉන්න පුළුවන්. ඒ තව ඉස්සරහ කරන්න තරහ එනකොටම ගන්න පුළුවන්. නමුත් ඒක තරහ මතු නොවි ඉත නොවි කෙලස් කැපෙන්නේ. ඒ නිසා භාවනාවේදී කෙලස් මතු වෙනවා නම් ඒක භාවනා ලොකුම ලොකු සුද්ධියක්. කෙලස් යටපත් කරන්නේ නෙවෙයි මේ හදන්නේ මතු කරලා අයින් කරන්නයි අපි කියනවා එන කරන්න නෙවෙයි ගෙඩි ගෙඩිය පැහැවලා වරන්ද හදන්න. මේ පැහැවලා යන වෙලාව විතරයි කෙලස් කැපෙන කියලා මතක තියාගන්න නිසා ඒක අමාරුයි. දරාගෙන ඉන්න අමාරු වෙනස අපි ආයෙ චිත ටිකක් වෙලා විවේක වෙලා ආයෙ කෙලස් ටිකක් ගන්නවා. ආයෙ විවේක වෙනවා. එහෙම මේ මේම කර කර යන ගමනක් තියෙන නිසා භාවනායේ නියම ප්‍රතිඵලෙ සිද්ධ වෙන්නේ Taman දැක දැක දන දන Tamanගේ අඩුපාඩුවක්, කෙලෙසයක්, දුර්ලකමක් මතුවෙලා ඒත් ඒක ක්‍රියාවත් කරන්නේ නැතුව විතික්‍රමණය කරන්නේ නැතුව පාලනය කරගෙන ඉක්මාගෙන ශික්ෂණය කරගෙන ඉන්න එක තමයි. ඒකට බුදුසෙන් ආශ්‍රෝක්ෂය කිරීම එන්සලා කුල් කෙරුවොත් විතරයි විතර පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. පිහියක් ගෑවොත් විතරයි ඒකේ කැපුම් තියෙනම ගානවා කියන්නේ ගෙවීමක්. පැන්සල උල් කරනවා කියන්නේ ගෙවීමක්. ඒ නිසා ඉතිමන්දම කබඩේකට වහලා තිබු දාලා වහලා තිබුණාට එළියෙන්නේ. එළියෙන හැම චිත්තක්ෂණයකම ඊටපැන්දම ගෙවෙනවා. ඊටපැන්දම ගෙවෙන්නේ නැති වෙන්න ආලෝකය ලබා ගන්නයි බෑ. මෙන්න මේක දැක ගන්න කියනවා khයානුපසන කියන්නේ වයානුපසන කියන්නේ නිරෝධානුපසන කියලා කියන්නේ මේ ගෙවන් කිරීමක් සිදු ඒකට සතුට වෙනවා නම් අනු ඒ අනුපසනාවක් විපස්සනාවක් භාවනාවක් කියලා ඒ යෝගාවචරය ජීවත් වෙන මිනිසෙක් කියනවා. එහෙම නැති හැම කෙනෙක්ම මැරිලා. නැත්නම් හැම කෙනෙක්ම හීනෙක ඉන්නේ. එමත් හැම කෙනෙකුම මතයක ඉන්නේ මදයක ඉන්නේ අමාවක ඉන්නේ කියලා සබතක්ස කියනවා. මේ කෙලෙස් වලට මුහුණ දෙන වෙලාවේදී භාවනාවේදී විතරයි අපි ජීවත් වෙන නිසා සජීවී ජීවිතයක් තමයි අවශ්‍ය කරන්නේ නිසා මේක සිටුවෙන වෙලාව හොඳ වෙලාවක් කියලා කියනවා. අවසන්. දවතර ස්වාමීන් වහන්සේ පරයන්කේ විනාඩි 45ක් පමණ සතුටව සිටින්න. ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ සෑම ප්‍රතිකරණයක් උස දරා සිටින්න. එනම් ආශ්වාසයේ දෙක සිසිල් බව ප්‍රාශ්වාසයේ සාපේක්ෂව පිටිවිලි බවක් හැදෙනවා. මෙලෙස සිටින විට උස්ම රැල්ල තුනී වී ගිය බවක් දැනෙනවා. විස්තරයට වැටුණායේ හැදුනි. විවිධ වේදනාවක් ඉස්මතු විය. ඉන්පසු නැවත මූල කර්මස්ථානයේ සිට යොමු කර වේදනාව දිගට කරදුනි. නමුත් සැකලේදී වම දකුණ වශයෙන් පාදවමින් පරිස් ස්පර්ශය වෙන දෙකින අලල් බව මුළු බව කිසිල එය අත්දුතු වෙමි. හදිසියෙම ත්‍රිවාණි ගලක් අතුරට වැඩි සියුණු වේදනාවක් දැනුණා. මරමකට එනම් එම දකුණ බබලක වශයෙන් පය තිබෙන වේදනාව නැති වී තමට දේ ගියා වගේ නෙගුණි. නමුත් පරයන් දේවියන වේදනාවට මුහුණදී මූලික අරමුණ වේදනා ගැනීම තරම් පසු නැත. කාර්මිකව මේක විදසක් වෙන මේ නිදාන අවුලෙන් ඉඳලා සිටිනවා. වාසය ඇතුළේ මුදුන් සිස්ටර් කරනවා. මේ මොන්ටිකට වැඩි අවසාන කී වාක්‍යය තමයි මම හිතන උත්තරේ තියෙන්නේ. මේ බාධක තියෙද්දී අරමුණ බේරාගත යුතුයි කියන හැකියාව දැන් යෝගාචරය ඇවිල්ලා තියෙනවා. මේක තමයි යෝගසමස්කාරය. මේක ආවට පස්සේ ක්‍රමසාරීදී ලක්ෂයක් තියෙනවා. බාධක නැති කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. බාධක තියෙද්දී මට පුළුවන් වෙලාවට නැවත නැවත අරමුණට යන්න ඕනේ. මේක තමයි කෙලස් කැපෙනවා කියන්නේ. මේක තමයි මම සතුප්පාදී කියලා කියන්නේ. මේක තමයි මම මගේ හිත නැවත පිරිසුදු කරන ගෙනියන්න ඕනේ කියන එක අවබෝධ කරගත්තා නම් ඊට පස්සේ යෝගාචර බය වෙන දෙයක් නෑ. ඒක තමයි සුද්ධ කරලා අවබෝධ කරගන්න ඕනේ. කොච්චර අපි නික්ලේශී වෙන්න හැදුවත් කෙලස් කියන જાතිය. ඒක වළක්වන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ කෙලස් කොච්චර කරදර කරත් මට ඕන නම් අරමුණට යන්න පුළුවන්. ඒක තමයි මගේ තත්පුරුෂ ගතිය. ඒක ශද්ධ ධර්මය. ඒකයි ධර්මයේ තියෙන සජීවී ගතිය කියලා දන්නවනේ. කියලා තියෙන සත්‍ය කද්දාක මොනම විදිහකට අරගෙන සත්‍ය මතු වෙනවා. කේල් ගහ පෙත්තට කපලා උඩින් ගලක් තියන. කේල් ගහ පැත්ත උඩට ඇවිල්ලා ගල පෙරලනවාමයි. කේල් ගහ මැද තියෙන එකේ තල්ලුව කොච්චරද කියන අපිට දෙන කේල් ගහ කොහොම දුර්වල ගහක් කියන. ඒ නිසා පෙත්ත කපලා ගලක් තියන රොටි බලන්න අර මැදින් එන ගොබේ තල්ලුව තල්ලු කෙරෙල නිසා කවදා හරි ගලපෙනවා. ඒක අපි දන්නවා නම් කොච්චර බාධක ආවත් මගේ මූල කර්මස්ථානට යන්න පුළුවන් ගතිය තමයි මම දිනු කරන්න ඕනේ. ඒකයි මේ භාවනා කරනවා කියන්නේ. ඒ සඳහා සැලකිල්ලෙන් ගත කරනට ලක්ෂයක් ක්‍රම තියෙනවා. දැන් මේ කියලා කියන හොඳම දර්ශනය සක්මන් කරනකොට ගලිය කරක් ඇනිලා. සක්මන කැඩුණා කියන්නේ මට මේ ජීවුණු වේදනාව දැනුණා ඒත් මට වම දක්න තේරෙනවා. මට මේක පරියන්කේදී බෑ. අපෝ පරියන්කේදී හිට වෙනකොට මේ තොටිලි වැටෙන් පැන්න පුතා ඉතුරු වැට කරලු පැනගෙන යනවා කියන කොහොමද? තොටිලි වැට පැන්නයි කියන්නේ පොඩි දෙන්නමක් නෙමෙයි. මේ මානසිකත්වය හදලා දෙන්න අපි මේ භාවනා වැඩපොළු තියෙනවා. බාධා නැති කරන එක නෙවෙයි භාවනාව කියන්නේ. કોઈ බාධා වෙච්ච උනත් තමයි මූල කර්මස්ථානේ ෂේම භූමිය. නික්ලේශී තැනකට යන්න පුළුවන් කමයි මම මේ බලන්න ඕන කියලා හැඟීම තියෙනවා. මානසිකාරය තියෙනවා. සම්මා සංකප්පේ තියෙනවා. ඒ මංච වටන්නේ. ක්‍රම සාවිදි ඕන තරම් ලැබෙන නිසා අය වෙන්න එපා. මේ විදියට බලනකොට ඒකන සඳහා සියලු ලෞකික දැනුම සියලු හැකියාවල් භාවනාට ආධාර කරගන්න ඕනේ. මොකද සංකල්පය හරි බලන ක්‍රමේ හරි එනිසා නබෝ කලකින් මේක සාර්ථක වේ සාර්ථක වුණාට පස්සේ තවත් ලියුමක් කියලා අපිට දැනුම් දෙන්න කියලා මාතෘකාව කියලා අපි ගන්නවා. මම ඊළඟ අනිත් ප්‍රශ්නේ ලියලා තියෙන පුතා ඉස්සර දෙනවා මම කියවන එකට රෙඩි හොඳයි මේක වෙන එන්න පුළුවන් ඇවිල්ලා මේ පරිමාණ ප්‍රශ්න. නොබාරි වල විතරේ. නොකියවුනේ ඔක ඒකට තමයි ගෙවලා තියෙන්නේ මේ. අමාරු. අමාරු ඒක ඒ සම්පසේ. ඒවට ගෙවලා තියෙනවා. ගෙවලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනා පිළිබඳ විස්තරය. සක්මන් භාවනා. මුලින් පර්ශය ගණනින් සක්මන් කරමි. වාර 6කින් පමණ පසුව උසවනවා, යවනවා, තබනවා යයි මෙහි කරමි. වඩා සෙමින් යමි. මෙරිහා ගල් එක්වතුලේ චලනයේ අනුව හැර ගැසෙන බව දැනේ. සීතල සහ උණුසුමද දැනේ. දිනකේ සිට පාදයේ නැවහා ඇඟිලි දෙක ස්පර්ශය මැලවි දැනේ. අද උදේ වගේ සක්මල වඩා සෙමින් කරෙනවා. වචන තුන ගස්තර සිතේ ස්පර්ශයට පමණ තුනුදු. එක්පයක් ඉදා සෙමින් එක්පයක් ඉදා සෙමින් ඔසවා ගෙන ගොස් මුළුමනින්ම සුගතීමේ පසු අනිත් පාය එසෙමිනි. එවිට පාදයේ ඔසවන විට විලුඹස් හැල්ලු වී දිවිවට බර එන අයුරු පාය ඔසවා ඉදිරියට ගන්නා විට ඒ පාය මුලින් සැහැල්ලු වන බව පාදයෙන් තබන විට එහි විලුඹට බර වැඩි වී ක්‍රමයෙන් නැගිවට බර එන අයුරු නිරීක්ෂණය කෙරෙනවා. එක පාදයක චලනයේ ක්‍රියාවලිය හා බර දරන ආකාරයයි තව ඔසවන විට තබන විට ගුරුමනි ප්‍රතිවිරුද්ධ වෙන අය දෙකීමට දෙකීම විරෝධ ජනකතිය එක් පායක් ඔසවා ඇති විට අනෙක් පායට මුළු බල එන ආයුධ පිටින් ගමන ඉතා සෙමිනා සංසුන් ලෝකය මෙසේ අවධානය නිසා සිතුරු වීමේ ඉරේ ඇරයක් නොවිය විතර සතිමත් නම්බර දෙක පාදයන් බවවා පොර කර්මස්ථානයේ ඉන්නේ හැකියිවා අද භාවනාව ඉදරේ පැතිරීම වඩා අවත කර ගැනීම. පිපිලි ඇඳීම පදවීම හා ප්‍රසාරණයට එකීමේදී නිහිරිව සැහැටි විවර දැනෙනවා. මුලකට අද දෙලිනි. මිනිත්තු අටකින් පමණ දැනීම නැතිවිය. එක් පාරයන්කේදී උදර පේශිය පුරා රබර් බෝලයක කොටසක් මේ උත්තර වදන. එය බාහිර සිට ඉහළට පිළිගැනීමක්සේ ශ්වසනය දැනුනි. ශ්වසනයේ කෙටිවත්ම බෝල ඡාපේ කුඩා විය. වරිණ ඒ සිරුරෙන් පිට වම් පැත්තේ දැනුනි. තව වරක උදරයේ සිට උදරයට ඉහළට පිළිගැනීම දැනුනි. සිතුවිලි ඇවිල්ලා. චලනයේ ගොඩබිමින් අතර වූ පසු සිතුවිලි ඇවිල්ලා. අපරේ මෙතන ඒ ස්පර්ශය දැනෙන තැන සිට දැනෙන තැනක සිට සිදු වෙන්නේ. සිත පිට ගියත් ඉක්මනින් සතිමත් වෙන්නේ. ඊමහා පෙරේදා පරයන්ට දීපෙක දීම ඉතාම සතිමත් වීම. කීප වාරයක්ම සිත කොටි ගියාදයි නොදැන සෑහෙන වේලාවක් සිටින්නේ. තමත් අකර්මණ්‍ය දෙවිවර දැනි තත්වයක තත්වය අධිකරිය. සාමාන්‍ය ජීවිතේ සතිය පිළිවීමට සියලුම தত্ত্ব යෝගයේ යෝගයේ යෝග පරයන්කේදී සිටුවේදී ඉතා බහුල වී සිට නානකාර වනතෙන් සතියට අභියෝගයක් වන தত্ত্ব එකදේ සම්පන්නේදී කුමි සතිමත් වන්නේ මන්දේ පාදා දෙන සේක්වා ගෝවාන්සට නිරු නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සක්මන් භාවනාව ඉතා හොඳින් විනෝදයේ පිළිතුරු ලැබීම ගැන වහන්සේට අනේක වාරයක් සුති පූර්වක පිළිගනි. මේ තොරතුරු වශයෙන් බලනකොට හොඳයි කාටත් වගේ භාවනා කරන අයට මේ වාර්තා කිරීම සම්බන්ධව කියන්නේ නමුත් මූලික වශයෙන් පේන එක පැත්තකදී කිසිම තොරතුරක් දැනෙන්නේ නැහැ සම්පූර්ණ හිත තොරතුරු හොයන්නෙත් නැහැ ලේබල් කරන්නෙත් නැහැ නම් මතක තියාගන්නත් බෑ ඒත් භාවනාවක් අනිත් පැත්තේ තියෙනවා හරියට ඔසවනකොට මේමයි පර මේමයි මෙනේ කරන්නේ මේමයි ආස්වාදයෙන් මේ ප්‍රසආසයෙන් මේක සම්පූර්ණතරතුරු තමයි ලැබෙන්නේ. මෙන්න මේ දෙකෙන් මොනවාක්වත් මතකයක් නැති ලේබල් කිරීමක් නැති අවස්ථාව සහ සම්පූර්ණ ලේබල් කරන්න පුළුවන් මතකයේ තියෙන විචතර සහිත කියන මේ දෙකෙන් යෝගාවචරය භාවනා දියුණුව වශයෙන් සලකන්නේ මොකද කියලා කිව්වොත් අන්න උත්තරය ලැබෙනවා. සම්මාසයෙන් භාවනාවේ දියුණුව කියලා කොහොමද සිද්ධ වෙන්නේ? සාමාන්‍ය වෙලාවට ඇත්තටම කියනවා නම් භාවනා ජීවන කියන්නේ මේ දෙකේ එකටවත් සලකන්නත් නැතුව දෙකම හිතේ එකක්. මේක එකක් සනිමිත්ත අනික අනිමිත්ත. ඒකට සංඥා තියෙනවා ඒක සංඥා නැහැ. මේ දෙකම දිහා බලලා මේක ලක්ෂ කෝටි වාරයක් කොහොම වෙන්න දෙන්නේ. අපි ළඟ කිව්වොත් මේක හොඳයි මේක නරකයි කියලා ඒ තාක්ෂණය තාම භාවනාවට හිත මෝරලා නැහැ. තොරතුරු තියෙන වෙලාවක් තියෙනවා නම් කරන වෙලාවක් තියෙනවා කරන ලද්ද නම් නැතුව අඳුරා ගන්න වෙලාවක්. තව වෙලාවක් තියෙනවා නම් කිරීමකුත් නැහැ නම් කරපු දේ අඳුරා ගන්නත් බෑ මතකෙකුත් නැහැ. මෙන්න මේ දෙක දවල්ට කරනවා රැයට කරනවා වගේ එක ළඟ ඒට මෙහෙට යනවා. අපේ හිතට මේ දෙකම කැපයි මේ දෙකේ එකකටවත් හොඳයි කියන්නේ නැහැ එකට නරකයි කියනවත් හොඳ නැහැ දෙකම භාවනාවේදීම ප්‍රතිපදාවේදීම එන දේවල් කියලා දැනලා මේ දෙකේ එකකටවත් මනාපමනාප නැති තත්ත්වෙට ගියොත් ඒ යෝගාවචරයට ආතතියක් එන්න තැනක් නැහැ. අසාධන ගන්න දෙයක්වත් නැහැ. සැකේට දෙයක්වත් නැහැ. මේක අවත් හොඳයි මේක අවත් හොඳයි දෙකේදිම ප්‍රතිපදාව විදිහට යනවා කෙලස් කරනවා. තීන්චා මේක තියෙන අත්දැකීම් අධිකම දුරට මේකට යන්න අරින්න ඒ සම්පූර්ණ නොදැනෙන සම්පූර්ණ ලේබල් කරන්න බැරි තියෙන සංඥා හඳුනා ගන්න බැරි තත්ත්වය එකක්. අන්තික හරියටම ලේබල් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් කරන ස්වභාවය ලක්ෂණ දැනන හොද්දට විස්තර පේනවා මෙන්න මේ දෙක එකිනෙකට සාපේක්ෂ දෙකක් බව තේරුම් ගන්න දාසි මේක නතු මේකට ඉන්න බෑ මේක නතු මේකට ඉන්න බෑ දෙකම හේතුඵල ධර්ම දෙකක් මිස අරක දිනුවා මේක නදිනුවා කියන නම් කරන්න ගිය ගමන් තමයි ආතතිය සැකය ඔක්කොම ප්‍රශ්න මතුවේ. ඉදිරියට යනකොට ওই දෙකේදිම සමහිත, తాදී හිත, නොසලෙන් හිත එන්න ගියාම තමයි තේරෙන්නේ අහන්න ප්‍රශ්නයක් හෝ සැකයක් හෝ එහෙම කරක් නැහැ. අතතියක් නැහැ. ඒක මුද උපමානයක්. දැන් නැත්තම් ඒ කියන්නේ මගේ නෙවෙයි පිට උත්තරයක් තියෙනවා. එහෙම නැත්තම් වෙන කෙනෙකුට උත්තර දෙන්න ඕනේ නැත්තම් මේ දෙක එකක් හොඳයි. එකක් නරකයි කියන මේ දෙක දෙකට බෙදලා ආතතිගත වෙන ආයාස කරගති වෙන තත්ති තමයි විඥානිකය. දෙකම සමානයි. කොයි එක වුණත් කමක් නැහැ කියලා ගන්න එක විඥාණයට අතිරේක වාසියක් ලබා ගන්න බෑ. ඒකට අපිට ආතතියක් නැහැ. අපි දන්නවා මේ පව කරන්නේ සීලයට කරලා තියෙන්නේ. මේ දෙකම හිත වෙන දේවල් එකකවත් අපසාරන. දෙක සාපේක්ෂ නිසා මේක නතු මෙයාට ඉන්න බෑ නම් මේක නතු මෙයාට ඉන්න බෑ නම් අපි අරය විතරක් ඉන්නවා. අරය හොඳයි කියනවා. දැන් එතන තමයි අපි ආතතිය ඇති කරන්නේ. ඒකේ ඒක භාවනාවෙන් එකක් නෙවෙයි යොන්සමංස්කාරයෙන් එන එකක්. සම්මා සතියන්නේ සමාධි සමාධියෙන් එකක්. සම්මා සංකප්පේ ගන්නේ සංකප්පය දන්නවනම් මට තියෙන කලබල තියෙනවනම් කර්මණයට උඩ තැම්පත් වෙනවා. තැම්පත් වෙනවා කලබලෙන් තැම් කලබල වෙනවා. දෙකේ එකක්වත් මගේ නෙවෙයි. දැන් ඉතින් ප්‍රශ්නේ ඉතරයි වෙලාව දෙකමාර සතහන් වෙනවා. වෙන කාට හරි අවස්ථානුකූලව නගන්න ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා. ඒ නැත්නම් මම හේෂන් මාතේ ඉල්ලා සිටිනවා. ප්‍රතිතාන්නේ බව සටහන් කරන්න. එහෙම ආවේගයක් කරනවා අපේ choice එකක් නැහැ. අපිට අරමුණු කරපම් මේක කරනවා කියලා දෙනවා නම් ආවේගයක් කියන්නේ එතැයි ආවේගී හොඳට බලන්න මේක ආවා මේක සුනාමිය ආවට පස්සේ අපිට මොන කරදේ. ඒ නිසා ඒ ආවේග කියලා කියන්නේ අපිට යමක් කළ හැකක් ඉතුරු කරලා යන එකක් නෙවෙයි. මේ එකයි කරන්න තියෙන්නේ මේකේ නැහැටි බලන්න ඉන්න. බලන්න ඉන්න නැතුවත් වෙන්න පුළුවන් පිසි වැටිලා ඔළුව අවු වෙන්න පුළුවන් බලන්න ඉන්නවනම් ආවේගය හරහා ගියා. හැබැයි මේක කලේජි මේක කලේජි කියලා ආවේගයකට මේ ශික්ෂාව පෙන්වන්න හදනවා කියලා කියන්නේ ආවේගය කියන වචනේ විරුද්ධ කරනවා. ආවේගය කාටවත් සාර කරන්න මේ කරන්න කියන්නේ නැහැ. මේ කණ්ඩ ගලවගෙන එනකොට දැන් මේක නායයන්ට හදනවනම් දැන් මොන කරන්නේ? ඒකට සොරිතිය වැඩෙන්නේ මොනවද? උඩ පෙරපන් කියන්නේ ආරේක කියන්නේ ඒ වගේ එකක් නේ. නායක කරනවා, ගලක් පිටලා යනවා මොනවද කරන්නේ? ඒවට උපක්‍රම. වෙන මොනවා අපිට අපිට පාණයක් නැති දෙයක්. අපි ඒකට පිටන්න ගැටෙන්න ගත්තොත් මේ හාව බල්ලු පිටුවට හඳ පාත් වෙන්නේ අද කාලේ බල්ලෝ පුදුම උදේ ඉඳලා රැ වෙනකන් තාම මනුෂ්‍යයෙක් කියන දුක්තරක් ඒක. බල්ලෝ පුදුම ඒක ඇත්ත. බල්ලෝ විතර අඳුපාත් වෙන්නේ නැහැ කියලා කියන්නේ තී ආවේගෙ එන්නේ කර්ම විගේ ඇවිලා. මේ ප්‍රඥා ඥාන, චින්තාමය ඥාන සියල්ල ව්‍යාප්ත කරන ගිහින් ඒක දිහා බලන එක විතරයි කරන්නේ. ඒකට මේ දේ කරන්න මේ දේ කරන්න කියලා කිසිම තැනක කිසිම සාස්ත්‍රෝලයකට තව කෙනෙකුට කියන්නේ මොකද අනිත් කෙනෙකුට එහෙම කිරීමේ හැකියාවක් ඉඳ කියලා නෙවෙයි මේ කියන්නේ. නිසා ඒ වෙලාවට මේ සාකච්ඡා කළත් වැඩක් නැහැ නේද? දැන් ඉතින් අපේ දවස් තුනේ වැඩසටහන නිවාඩපත් වෙනවා. සහභාගී වෙච්ච සියලු දෙනාට නිසි වැඩක් මේකින් වැඩිලා කියලා මම හිතනවා. ඉතින් අපිට පොඩි දෙයක් නෝ දැන් පොඩි දෙයක් සමාවෙන්න ඒ ලස්සන අවස්ථාව. නමුත් ඒක ඒකකම සමාජ සමන්වාදයට වෙනයි සම්බන්ධය. කිසිද වේවා. ඒකම මාසලාගේ සීල ප්‍රාර්ථනා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්. දුවා දැන් සීල පුරුදු කරනවා. ඉසියම දැයි ඒකනම් අපේ වැඩසටහන නිමාවිතකින් සමාප්ත වෙනවා. එතකොට අපි දැනට උපසතටහන් අටහංග සීල සමාදන් වෙලා ඉන්නේ.